එක වෙලාවකට ගොඩාක් කැමැත්තක් සකස් වෙන අතරවාරේ ඒ රූපේම දකිද්දි එක වෙලාවකට මොකද හිතෙන්නේ? නැති එකමයි හොඳ මලවදේ කියලා හිතෙනවා. එහෙම එකක් සකස් වෙනවා. නේද? හ්ම් එක වෙලාවකට එහෙම එකක් සකස් වෙනවා. ඊට පස්සේ ආය ආය අනේ අපේ කියලා ආය සකස් වෙනවා. ඉතින් අපිත් මොකද කරන්නේ? සකස් වෙන සකස් වෙන විදිහට අනුව ඕක හරියට නිකන් ගහන ගහන පදේට නටනවා වාගේ වැඩක්. ඇතුලෙන් වදින වදින පදයට නටනට තමයි දන්න දවසේ ඉඳන් මේ ඉන්නේ. පද වදිනවා පින්නන්නේ. වදින වදින පදයට නටන්න වෙලා තියෙන්නේ. තරහා කියන එක සකස් වුනහම ඒ ඒ පදේ වදිනකොට නැට්ටුවාට වෙනම තියෙන වෙස් මුණ දාගන්න. නේද? හොඳට තියෙන මූණු නේද ලොකු වෙලා, ඇස් ලොකු වෙලා, කන් රතු වෙලා නේද? ඈ බලන්න බැරි තරම් යස මූණක් වගේ වෙනවා හදිසියම. ඒ සකස් වෙනවා, මූණත් සකස් වෙනවා, හිතත් සකස් වෙනවා. නේද? වචනත් සකස් වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒ විදිහට නටන්න ඕනේ. නේද? ඊළඟට ඔන්න වෙලාවකට ඇතුලෙන් සකස් වෙන සකස් වීම ඊර්ෂියාව. ඊර්ෂියාව කියන එක සකස් වුණොත් කේලම් කියනවා නේද? බිඳවනවා. ඉතින් ඒක කරන්න වෙලා. ඊළඟට වෙලාවකට සකස් වෙන සකස් වීම රාගය. රාගය වගේ සකස් වෙච්ච ඇත්ත කොහෙද ඉන්නේ වැඩිපුර? ඇතුලාන්ත රාගය සකස් වෙනකොට මේ කට්ටිය වැඩිපුර ඉන්නේ කණ්ණාඩි ළඟ. නේද? කණ්ණාඩි ළඟටම වෙලා ඉන්නවා කතා කරන්න යමුතු විදිහකට hina වෙන්න යමුතු විදිහකට ඇවිදින්න යමුතු විදිහකට මොකද අඳින්න යමුතු විදිහකට මොකද ඇයි මේ ඉතින් සකස් වීමට අහු වෙලා නේද පාරේ යන්නවත් නැහැ පාරේ යන්නවත් නැහැ නේද හොඳයි ඊළඟට ඔන්න මම දැන් ප්‍රශ්නයක් අහන්න යන්නේ සමහර වෙලාවට තේකක් හදපුවාම ඒ තේක දුන්නය කියලා නැද්ද හරිම රසයි කියලා හැබැයි ඔන්න තේක රසයි කියලා කියලා ආයෙ කියනවා මට ඒ જાතියම තේකක් ඕනේ කියලා. හදලා තියෙනවා ඒ જાතියම තේකක්. පුළුවන්ද මං අහන්නේ සර්ව සම තේකෝප්ප දෙකක් හදන්න පුළුවන්ද එක්කෙනෙකුට දෙතරයකට? ඇයි දන්නේ බැරි? මොකද දන්නේ වෙනස් වෙන්නේ? ಜಾති හතරයි ඉතින් ඔකට දාන්න තියෙන්නේ. තේකොළයි සීනි කිරිපිටි වතුරයි. ಜಾති හතර දාලා තේකෝප්ප කොච්චර හදන්න පුළුවන්ද? මම කියන්නේ කොච්චර ආකාරයේ තේකෝප්ප හදන්න පුළුවන්ද? රස. කොච්චර වෙනස්ද නේද? හතර જાතියක් මිශ්‍ර කරලා හදන දේ කොච්චර වෙනස් ආකාර ගොඩක් තියනවද? හ්ම්. එහෙනම් 52 જાතියක් මිශ්‍ර කරලා හදන දේ කොච්චර වෙනස් වෙයිද? මොකද්ද? සිත. නේද? සිත සකස් වෙන්න සංයෝජනය වෙනවා නේද? අනිවාර්ය කොට පස්ස වේදනා සංඥා චේතනා ආදී සර්වචිත්ත සාධාරණ චෛතසික හැරෙන්න අනිත් ඒවාගේ මිශ්‍ර වීම මිශ්‍ර වෙවි යම් යම් ප්‍රමාණ වලට මිශ්‍ර වෙවි සකස් වෙන සිත එකම જાතියේ සිත් දෙකක් එකවර හටගනී එකම જાතියේ සකස් වීමක් එකවර සකස් වෙයි කියලා ජීවිත කාලෙවත් කියන්න පුළුවන් ද එක જાතියේම සකස් වීම දෙකක් සකස් වෙයි කියලා. ඒ කියන්නේ කෙනෙක් වෙනුවෙන් ඇති වෙන ආදර හිතක් එක මොහොතක ඒකට ਸਰවසම ආදර හිතක් නැවත වාරයක් ඇති වෙන්නේ නෑ කියන එක බොහොම ප්‍රායෝගිකයි නේද? සර්ව සම පුවක්ගිඩි දෙකක් හොයාගන්න පුළුවන්ද? එකම හැඩේ තියෙන. හැබැයි හොයාගන්න බෑ වෙන්න පුළුවන්කම තියෙනවා බොහොම කලාතුරකින්. නේද? ආන් ඒ වගේ සර්ව සම ආදර හිත් දෙකක් කියන එක ඉතාම දුර්ලභයි. ඉතාම දුර්ලභයි. හවුද නැද්ද? ඒක විය හැකියාව නැති තරම්. එහෙම කිව්වොත් හවුද නැද්ද? එහෙනම් සදාන වෙනස් ආදරය කියලා කියන එක තියෙන එකක්ද මේ ලෝකේ? කවුරු හරි කියනවා නම් සදා නොවෙනස් ආදරය කියලා ඒක මුලාවක්ද නැද්ද? එහෙම වචනයක් කියනවා නම් එහෙම වචනයක් දැනෙනවා නම් ඒක පංච උපාදානස්කන්ධය වරදවා ගැනීමක් වරදවා තේරුම් ගැනීමක්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක මාත්‍රීය සකස් වීමක් විතරයි. එතකොට එවැනි මාත්‍රීය සකස් වීම සකස් වෙලා ඒකට සමාන යම් යම් සමානකම් තියෙන ඒවා නැවත නැවත සකස් වෙනකොට අපි හිතනවා මේක නිත්‍යයි මේක සැපයි මේක නොවෙනස් ආදරය මේක පවත්වන්න පුළුවන් කියලා පවත්වන්න පුළුවන් කියලා පුළුවන් ද පවත්වන්න නේද එතකොට මේක දැනිච්ච අයට පින්නන්නේ කවුරු හරි ඇවිල්ලා කියනවා මම මැරෙනකම් මගේ ආදරය වෙනස් කරන්නේ කවුරු හරි කෙනෙකුට ඇවිල්ලා කියනවා මේ බව දැනගෙන හිටිය කෙනෙක් අරයට කියන්නේ මොකද්ද? අර ආදරය කෙරෙහි සතුටු වෙයිද? නැත්නම් අම්මෝ ගිනි පෙල්ලෙන් බැටකාපු මට කියන්නේ ඒ පිළිබඳ ඇති වෙන්නේ මොකද්ද එතකොට? යථාභූත ස්වરૂපය දන්න කෙනෙකුට කෙනෙක්ගේ නොවෙනස් ආදරය කියන එක කෙරෙහි සතුටු වීමක් ඇති වෙන්නේ නැහැ. නේද ජීවිතේ ගොඩාක් වරදින තැනක්ද නැද්ද ඔය? ආදේශ කරගන්නවනේ. නේද? එක දරුවෙක්ගේ ආදරේ අඩුයි කියලා තේරෙනකොට මොකද කරන්නේ අම්මලා වයසට යනකොට? එහෙනම් මං යනවා ලොකු දුවලයා ගෙදර කියලා යනවා යන්න. ටික දවසකින්ම මොකද වෙන්නේ? නේද? උන් දැන් අමාරු වැඩන හැටි බලන්නකෝ සරෙන් සරේ. ටික දවසකින් මොකද වෙන්නේ? නෑ නෑ පොඩි පුතාලයා ගෙදර මීට වැඩිය හොඳයි කියලා ඔන්න එහෙට යනවා. එහෙට ගිහිල්ලා අර ගෙවල් වලටත් එක දොස් කිය ගිය ඉඳලා ආයෙ ටික දවසකින් ඔය රවුමේ ගිහිල්ලා මොකද කරන්නේ? ආයෙ හිටිය තැනටම හිටිය තැනටම ආපහු යනවා. මේ මොකද මේ? ඒ අයගේ තියෙන ආදරයේ වෙනස් වීම සිද්ධ වෙනවා කියලා මේ අම්මා දන්නේ දන්නේ නැහැ. ඒක එයාලටවත් පවත් ගන්න බෑ කියලා දන්නේ නැහැ. ඒකෙන්ද හරියට දෙස් දෙවල් තියෙනවා. නේද? හරියට දෙස් දෙවල්. දෙස් දෙවල් තියන්න දෙයක් නැහැ. නේද? ගමනක් යන්න ලෑස්ති වෙනකොට වැස්සක් වහිනවා. ඉතින් වැස්සක් වහිනකොට බයිනවා තමයි අපි වෙලාවකට. මල කරදර වැස්ස මේ හැම වෙලේම දැන් ඉතින් මට යන්නත් නැහැ කියලා. හැබැයි ඇවිල්ලා බලා ගන්නම්කෝ පස්සේ බලා ගන්නම්කෝ කියලා එක දිගට තියනා වූ පරිගැනීමේ අදහසක් එහෙම තියනවද? නෑ කොහොමත්ම නෑ. ඇයි ඒ කොහොමත්ම නැත්තේ? ඒක වැස්සට අයිති දෙයක්ුත් නෙවෙයි. ඒක මට අයිති දෙයක්ුත් ඒක වැස්සට අයිති දෙයක්ුත් නෙවෙයි. ඒක මට අයිති දෙයක්ුත් නෙවෙයි කියලා දන්න හින්දා ඒ පිළිබඳ පරිගැනීම් ඇති වෙන්නේ නෑ. ඇති කරගන්නේ නෑ නෙවෙයි. ඇති වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ ඇති වෙන මේ සකස් වීම කියන එක මට ඕන වෙලාවට සකස් වෙන්නෙත් නැහැ. මට ඕන විදිහට සකස් වෙන්නෙත් නැහැ. පවත්වන්නත් බෑ. නවත්තන්නත් බෑ. සකස් වෙච්ච දේ එහෙමම නැති වෙලා යනවා. ඒකින් දාම සකස් වෙන දේ මගේ කියලා ගත්තොත් ඒකේ දුකක්මයි ඇති වෙන්නේ. මේ ශරීරය ආශ්‍රය කරගෙන මගේ කියලා ගන්න පුළුවන් කමක් නැව සකස් වෙනවා. හවුද නැද්ද? එහෙනම් ඒක මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. දැන් මොකක්ද දැන් ඉතුරුනේ? අහිංසක කෙනෙක් ඉතුරුනා. කිසිවක් කරගියාවක් බැරි ඒ කෙනෙක් ඉතුරුනා. කවුද? විඥාන විඥානය මොකද කරන්නේ කියලා බලන්න. එයාට කරන්න පුළුවන් මොනවද කියලා බලන්න. එයා මගේ කියලා බලන්න මට ඕනේ සිද්ධ වෙන දේද කියලා බලන්න. හරි. චතු විඥානය කරන්න පුළුවන් මොකද්ද? දැකීමේ දැනීම වලට කියනවා චතු විඥානය කියලා. චතු විඥානය කියන දැකීමේ දැනීම. සෝත විඥානය කියනවා ඇසීමේ දැනීම. මේ මල් පොකුර දිහා බලනකොට මේ වර්ණ යම් ප්‍රමාණයකට දැකීම විතරයි අහර ගන්න පුළුවන්. මල කියන එක හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ වෙනත් පරිදි. හරි සංඥාව පුදින්නේ වෙනත් පරිදි. ඒක ඇහැට කවදාකවත් කරන්න බෑ. කනට කවදාකවත් ඇසීමේ දැනීම වලින් වෙනවක්වත් කරන්න බෑ. අන්න ඒ වගේ කිසියම්ම ආකාරයක දැන් මල කියන එක අඳුනාගන්නේ සංඥාව. ඒක පිළිබඳ දැනට අකමැත්ත සංස්කාරය. එතකොට විඥානය කියන එක එහි ඒ ඒ අදාළ දැනීම ඇති කිරීම මාත්‍රේ විතර සිද්ධ කරලා නැති වෙනවා. සිද්ධ කරලා නැති වෙනවා. අනිත් එක ඒක මට ඕන විදිහට වෙන්නේ කියලා බලන්න. පඩකල පඩකලන කාලේ රටුන් වලින් ගුරු කෑවා. මේ උගන් උගන් ඉන්න ගුරුවරයා මොකද කරන්නේ? මොන රටුන් කෑලේ ගහනවා. ගහලා ඉවරලා අහන කොහෙද හිටියේ? ඉතින් කියන්නේ මම මෙහෙ තමයි හිටියේ. මේ මේ වෙලාවේ හැබැයි ඇහැරෙනවා වගේ හැදෙන්න නිකන්. ඇස් දෙක අරගෙන ඉඳලා බුදියලක් නැහැ. කන් දෙකක් තිබිලා. නේද? කන් දෙකක් තිබිලා ඇස් දෙක අරගෙනත් ඉඳලා හැබැයි ගුරුවරයා කියුනේ ඇහිලා නැහැ. ගුරුවරයා කිව්වේ ඇත්ත නෑ කියලා. ඉතින් මොකද එහෙනම් කන තිබ්බට සද්ද තිබ්බට ඒ ළඟ තියෙන ඔක්කොම ඇහෙන්නේ නැත. නේද? ඇහෙන්නේ නැහැ. ඒක මට වන්දාවට වෙන්නේ නැහැ. මේ ඉදිරිපංකා සද්දේ නේ. ඇත්තට සද්දේ වරහන් වල නේද? මේ දැන් තමයි සද්ද පටන් ගත්තේ මම කියන්නේ. මෙතර වෙලා තිබ්බ නැද්ද? හොඳට විශ්වාසයක් තිබ්බද? අහුනල මෙතර වෙලා මේ ඇසිටිලන් ගන්නව නේද? බාරට ගෑවා නේද? මම කියන මෙතර වෙලා ඇසිටිලන් ගැහුවම නෑ කියලා. දැන් අවුරුදු 30කට පස්සේ නරක වෙනවා ඇසිටිලන් ගන්න කෙනෙක් කියන්නේ. නේද? එහෙනම් මෙතනම සිද්ධ වෙන දේවල් අපි දන්නේ නෑ කියලා. මේ ලෝකයේ ජීවත් වෙනවා තමයි මේ වටේ පිටේ සිද්ධ වෙන සියල්ල දන්නේ දන්නේ නෑ. තේන තියෙන දේවල් තේන්නේ නෑ. ඇහෙන තියෙන දේවල් ඇහෙන්නේ නෑ. තේන දේ බල බල ඉඳලා තියෙනවා. ඇහෙන දේ ඇහිලා ඉඳලා තියෙනවා. නේද? මට ඕන ඕන වෙලාවට ඒක වෙන්නේ නෑ. මනසින් යමක් දකින්න කියලා කියනවා. මේ මේ කොහෙද මේ කියනවා. ඒකෝ සද්දයකට යනවා. නේද? ඒ සමහර දවස් තියෙනවා කෑමක් කනවා. අස කෑමක් වෙන්න පුළුවන් දැනෙන්නේ. අතම ලක්කම දෙන්නේ නේ මම කාලේ රස විතර වුණා. නෑ උගුරක් තිබිලා. කෑමක් තිබිලා, දිවක් තිබිලා. හැබැයි රස දැනෙන්නේ නෑ. රූප වහින ළඟ එහෙම වෙලා කාලා තියෙනවනේ. මොකද මේ දෙක එකට වෙන්නේ මේවා වෙන වෙලාව කියන්න පුළුවන් කවුද? කියන්න පුළුවන් කවුද නැහැ. හරිද? මේවා කොයි වෙලාවෙ ඇති වෙනවද කොයි වෙලාවෙ හැබැයි ඇති වෙන දේ එතනින්ම නැති වෙනවා. ඇති වෙන දේ එතනින්ම නැති වෙනවා. ඇති වෙන දේ එතනින්ම නැති වෙනවා. චක්කු විඥානය ඇති වෙනවා නැති වෙනවා. සෝත විඥානය ඇති වෙනවා නැති වෙනවා. ගාහ විඥානය ඇති වෙනවා ජීවා විඥානය ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒවා ඇතිවීම නැතිවීම මට ඕන ඕන වෙලාවට සිද්ධ වෙන්නේ නෑ. මට ඕන වෙලාවට කොහොමවත් ඒක සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් පින්වත්නි ඒක මගේ එකට ගන්න පුළුවන්කම නෑ. ඒක මම කියලා ගන්න පුළුවන්කම නෑ. ඒක ඇති වෙලා නැති වෙලා යනදී මට ඕන විදිහට වෙන්නේ නැහැ කරන්න දෙයක් ඇත්තේ දැන් මොකක්ද මම මගේ කියලා කියන්නේ ඔය පහේ කොයි කැලලම සමාන කොයි කැලලද පුද්ගලයා රූපේ කතා කරලා ගන්න බැහැ මේ කය යටගෙන වේදනාව සදාබුද්ධලය කියලා ගන්න බෑ. ආත්මය කියලා ගන්න බෑ. මොකද ඒක අපිට ඕනේ එකක්වත් වෙන්නේ නැහැ. සංඥාව ගන්නත් බෑ. මේ සැකසීම ගන්න සංස්කාරය ගන්නත් බෑ. විඥානය ගන්නත් බෑ. ඒක මොකද්ද මේ? නේද? හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියාම වැරදීමක් වගේද නැද්ද? නේද? වැරදීමක් වගේද නැද්ද? මං කිව්වට පිළිගන්න යනවා කුංචි ඉවක් හරි හම්බෙන්න ඕනේ. එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මට තාම මේක දැනෙනවා සදා උත්තරයා ඉන්නවා ඒක මගේ ඒකේ කර්මාව උපදිනවා ඒ කියන්නේ. මන්නම් කියන කර්මාව උපදිනේ හරියි හොඳයි. කර්මාව උපදිනේ හොඳයි. අන්නා උපදින්න ඕනේ. හරිත නැත්නම් ඉපදී යොසු දරගන්න කමන්නේ. දැන් බලන්නකෝ. මුවා ඉන්නවා මිරිකුව දැකලා තණ්හාව උපදිනවා අනේ ඒ තිබහක් නැති කරගන්න හොඳම තැන කියලා. අපරාධ නැද්ද? ඇත්තටම එතන වතුර තියෙනවා නම් තණ්හාව උපදින්නේ කොහෙන්ම නැහැ. පියරතනක තණ්හාව උපදිනවා නම් යම පියරතනක තණ්හාව උපදිනවා නම් ඒක හොඳයි. එයි මේ තියෙනවනේ. නේද? මුවාට නැවිලා පේනවා යමක් පේනවා කියලා. ඒකෙන් එයා මොකද කරන්නේ? සංඥාව උපදවා ගන්නවා දුවන පිපාසාව කියන මුවා වේගෙන් දුවන පිළිගොතෙන් නේද? අපි කියනවා මේ සැලසීම සැලසීම සැලසීම සතුට කියලා වේගෙන් දුවන පිළිගොතෙන් දැන්. එදෙන්න කියව නැහැ. හැබැයි මුවාට හරියට එන්නේ නේද? එතෙන්ට ගියාම නෑ ආය ආයත බලනකොට ආ මෙතන නෙවේ අතනනේ නේද? කොහේ දෙන්න දුවන්නේ? එතෙන්ට ගියාම නෑ බලන්න එහෙම නෙවෙයි කියලා. පුංචි කාලෙම හිතුණා ඉගෙන ගත්තොත් හොඳ තැනීමක් ඇති කරගන්න පුළුවන්. ඉගෙන ගන්න ඉන්න කාලේ අම්මා තාත්තා ළඟ ඉන්නකොට හිතුණා සම්බ්‍රදාපයෙන් කල්යනාවක් වේදන් ගන්නේ මමම හම්බ කරලා වියදම් කරනකොට මොන තරම්නම් නේද සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ඔය කාගවත් කරනාවක් ඉන්නේ ආස්තාවක් කරන එක තමයි ලොකුම තරසීම කියලා හිතාගෙන ඉල්ලුවක් පස්සේ දිනවා ආස්තාව හාමුණා කොහොමද දන්නේ ඉස්සස් නේද ඊට පස්සේ මෙහෙම වෙනවා ආස්තාවක් කරාට ඉතින් දැන් මාත් එක්කම එකම හැඟීමෙන් ජීවත් වෙන එකම කටයුතු කරන්න පුළුවන් භවනාහාරයත් එක්ක එකමයි කියලා හොඳයි බලස්තාවක් කරගෙන මගේම අයනේ කියලා හිතනවා. නේද? ඊට පස්සේ ඔන්න මිලිගුව. මෙතන ඒකේ අතෙන් නා රස්සාව කියන දැන් නා එනකොට ඊට එකක් තමයි තියෙන්නේ බලනකොට මේක. දැන් ඔන්න දිව්වා. බලස්තාව කරගත්තා. පිපාසාව අඩු වුණාද වැඩි වුණාද? ආ නේද? ඊළඟට නෑ නෑ මේ පිට පිට පිටාය මගේම මේන් හැදිච්ච මගේම ධර්මයක් කරනාගත්තොත් මට ඕනෑ විදිහටම නේද ආදරෙන් ඉන්න පුළුවන් මේ එක හැදුවා මගේම කියලා නෑ ඇගේ කැලක්ම කියලා හිතුවා නේද මේ කොහොමද මේ ඉතින් දැන් අන්තිමට බලනකොට නැටි දේවල් පස්සේ යනවද නැද්ද ඒ කියලා අර රස්සාව දොස් කියන්නත් බෑ, වාස්තාව දොස් කියන්නත් බෑ, දරුවන්ට දොස් කියන්නත් බෑ, දෙමව්පියන්ට දොස් කියන්නත් බෑ මොකද ඒ ඒවා එයාලටවත් අයිති නැති දේවල් මමයි වරද්දගෙන ගිහිල්ලා තියෙන එක දේවල් විශ්වාස නේද අන්න ඒකින්ද තණ්හාව උපදින එක හොඳයි තියෙන දේක් කරනවා තියෙන දේ කරනවා සත්‍යය බුද්ධයාය කියලා ගන්න බැරි තැනක නේද මේ මෝඩකම මෙන්න මෙහෙම මෝඩකම පෙරහැරක ගිනිවලු කරගන්නවා ලොකු ඒවා පොඩි ඒවා සරේ ඒවා දිනවා කුංචි ළමයෙක් එක්කම ගිහ අම්මගේ හරියට කරදරයක් දැක්කා. එයාගෙන විනවල ගෙදර යන්න ඕනේ කියලා. ඒකම අම්මා කියන ඔතන ඇති විනවල නෑ ඔන දීපෝලයක් කියලා. එතකොට දිනව අර කේක තියෙන්නේ. කේක තියෙන දෙක විසවත් උනානේ. එහෙනම් පේන්න තියෙනවා නේක ඕනේ කියලා. එහෙම කරොත් එහෙනම් අම්මා ළමයට මොනවද කියන්නේ? මගේ මොන පුතා කියන්නේ? මගේ මෝඩ පුතා කියලා ඒ වගේ තමයි පින්වත් මේ නැති දෙයක් පේන්න කියනවා කියලා. පේන්න කියලා තියෙන හැම දෙයක්ම ඇත. නෙවෙයි විවදවා බලනකොට තේරෙන්නේ ඒක ඇතුළත නෑ කියලා. සත්‍ය පුද්ගලයාගේ කියලා දැනෙච්ච මේ ගොඩ එකට වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් දුක හැදෙනකොට වේදනාව හැදෙනකොට සංඥා උපදිනකොට සැකසීම් වෙනකොට විඥාන උපදිනකොට මේකදී අපි හිතනවා සත්‍යයයි මම පුද්ගලයයි මම කියලා. හරිද? මේකේ විතරක් නම් මදයක් මේකට සාපේක්ෂව එහා පැත්ත දැන් සංසන්දනය කිරීමක් ඇති වෙනවා. මෙයා මට වැඩි උසස්ද, මෙයා මට වැඩි පහත්ද, මෙයා මෙහෙම, මෙයා මෙහෙම කියලා සංසන්දනාත්මකව සාපේක්ෂ ධර්මතාව උපදිනවා. මම මේ අත්තම මෙහෙම අහනවා. කාගේ හරි ආදරයක් දැන්නේ කොහොමද? ආදරේ දැන්නේ කොහොමද? මොකක් එක්ක සංසන්දනය කළද දැන්නේ? මට දැනෙච්ච එකක් ඒක. නේද? මම අමරහ කියලා කියනවා. හරි. මට හොඳටම විශ්වාසද ඔය පැත්තට දැනෙන අමරහ මට දැනෙන එකම කියලා. මේ වගේ දේ අමරහ කියලා කියනවා. දෙකම සර්ව සමායි කියලා හිතන්න පුළුවන්. නේද? මේ ලෝකෙම අපි වඩින්නේ Tamanට දැනෙන දේ සාපේක්ෂව නැද්ද? ආන් ඒකයි බිම්ම කියලා කියන්නේ. ඒකයි මාන්නය කියලා කියන්නේ. හරි. පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය දැනගත කෙනෙකුට මේ පැත්තට සාපේක්ෂ එහා පැත්තේ විම නැති වෙනවා. හරි. මේ පැත්තට සාපේක්ෂ විම එහා පැත්තට නැති වෙනවා. නැති වෙන්නේ මේක අහූසි වෙච්ච එකක් හින්දා. ඔක්කොම සමානත්වතාවයකට එනවා. මොන සමටහනේ ගියක් පිළිබඳ මේ යම් දුරක් යනකොට ඉති අජ්ජත්නවා බහිද්ධවා අජ්ජත් බහිද්ධවා කියලා කියන තැන සිත වෙනනේ සමානාත්මතාවයකදී මාන්නේ විදිලා ඔක්කොම සමානයි කියලා දැනගන්න පටන් ගන්න. හරිද? ඒගොල්ල භවනාව කරත් අසුභ භවනාව කරත් ධාතු මනස්කාරයෙන් කියත් ආනාපාන සතියෙන් කියත් මොනම කාටවත් කියත් වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මොන ආකාරයකදී සතිපට්ඨාන කමඨානකින් ගියත් ඉන්නත් මේ ඒ දැනත්තන්ට මේ ලෝකේ එහා පැත්ත මෙහා පැත්ත සමාන වීමක් සිදු වෙනවා. මෛත්‍රී කමඨානක් වෙනවා. හරි. එතකොට මෙන්න මේ කියන මාන්නය කියන එක අයින් වෙන්නේ මේකින්ද කරන්න ඕන දෙයක් තියෙනවා නේද? යන්න ඕන ඉලක්කයක් තියෙනවා. හොඳයි. දැන් බලමු දැන් ටික ඇති. නේද? සත්‍යය පුද්ගලයාය නෑ කියලා අපි අපි සිල්වත් තියෙනවා. හිත සකස් කරන්න ඕනේ කියලා එකක් තියෙනවා. මේක කරොත් හරි කියලා තේරෙනවා. සිහියක් උපදවා ගන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් ඉතින් බලා ගන්න ඕනේ සිහිය උපදවා ගැනීම සඳහා කුමක් කළ යුතුද? පළවෙනියෙන් සිහිය උපදවා ගත යුතුයි. පළවෙනියෙන් දෙවෙනි එක පවත්වා ගන්න ඕනේ. හැබැයි අවබෝධ කරගන්න තියෙන්නේ පංච පාදානස්කන්ධයයි. අවබෝධ කරගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් එහෙනම් හොඳම වැඩේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන විදිහේ කමඨහනක් වඩන එකද නැද්ද? එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොකද මේ කරලා තියෙන්නේ? බුද්ධං පාද තලාලෝකේ සමත්තකා දසපරියන්තං පුරං නානා ප්‍රකාරස් අසුතිනෝ පච්චවෙක්කති කියන කේසා ලෝමා නකා දන්තා තතෝ මංසං නාරු එමුණදේ ඇයි එහෙම එහෙම නැතු කිලින්ම රූපේ අනිත්‍ය වේදනාවේ අනිත්‍ය සංඥාවේ අනිත්‍ය එහෙම කරාම මොකිදරයි ඇයි මේ වෙනත් පැත්තකින් පටන් ගන්න ඇවිල්ලා තියෙන්නේ දන්නේ මේක මගෙන් එක්කෙනෙක් අහපු ප්‍රශ්නයක් වගේ කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා මට පංචපාදානස්කන්ධයේ අනිත්‍ය වැටහෙන භාවනාවක් දෙන්න හරි මම කිව්වා සිතේ අනිත්‍ය වැටහෙන භාවනාවක් දෙන්න මම ඉතින් කේතාලෝ මානකාදත්තා ප්‍රතෝමන් සංහාරු අක්ඛ්‍යත්ති මිත්‍යන් කියලා මේ කමහන් දැන් කියලා දෙනවා මොන හරි කියන්නේ ඕක හරියන්නේ නැහැ හාමුදුරනේ. අය කිසිම කතාවක් නැහැ පිටුවම කියනවා. ඔබ වහන්සේලාට වැරදිලා. ඊට පස්සේ මම කියනවා නෑ සතිපට්ඨාන තියෙනවනේ. බුදුගෝසාන්තුන්ට වැරදිලා. හරි එතන වල ගන්න නිකන් මම කියනවා නෑ නෑ නෑ නෑ අටනවා ගන්න නෙවෙයි මම සූත්‍රය ගැන කතා කරන්නේ. එහෙම කියනවා. එතකොට කියනවා සූත්‍ර පිටකේ විකුත් වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කෙස්ලොම්නිය දත්තම්මස්නාදී මේ සම්මතය ගැන කතා කරයිද? සම්මතය ගැන කතා කරලා සම්මතය වැඩිනවා. පරමාර්ථය ගැන කතා කරලා පරමාර්ථය වැඩිනවා. වර්ධනය කරන්න ඕන සම්මතයද පරමාර්ථයද? බලාගෙන ගියාම හරි වගේ නේද? කෙස් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. එහි පටවිය ආපතේට වායෝ කියන්නේ. ඉතින් කේසා කේසා කියන හරියනවත් ඒක සම්මත කරගත්තද යනවා. ලෝම් කියන්නේ නිය කියන්නේ දස් කියන්නේ සම් කියන්නේ ඔක්කොම සම්මත කරගත්ත දේවල්. සම්මතයේ පිළිතර වැඩක්ද සම්මතයේ සම්මතයේ සම්මතයේ තියෙන දේවල් ගැන හිතේ තියෙන්නේ සම්මතය වැඩනවානේ. අනේ මාතුනේ අපිට මේ පරමාර්ථය වැඩෙන්න පංච පාදාන ස්කන්ධය පිළිබඳව කමකහන වැඩමු. ඉතින් මෙහෙම කිව්වම අපිට හිතෙන එක බොහොම ප්‍රඥාගෝචරයි වගේ. එහෙනම් කාලනාස්ති වෙනවද? මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ කියලා අදහසක් තියෙනවා. සිබ්ල කියලා විකෘති වෙනවද කියලා අදහසක් තියෙනවා. එහෙනම් හරි මාර්ගය තෝරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට යන්න ඕනේ. මේක පරමතයක් නෑ. මේක වෙනත් මතයක් නෑ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට පටහැනිව කතා කිරීමක්. ඒ කියන්නේ මොකද මේ අසුභ භාවනා මරණානුස්සතිය ආදී මොකක්වත් ඕනේ නැහැ කියලා. ඒ වෙලාවට බුදුරජාණන් දේශනා කරන්නේ කඩු පොළු අතර ගන්න බැහැ කියලා නේද? හරි? පාරය මත මොකෙන්ද විසඳන්නේ කියන්නේ? ධර්මයෙන් විසඳාලිය යුතුයි. අර මත ධර්මයෙන් විසඳාලිය යුතුයි. මොකක්ද මේකට හේතුව කියලා ඉතාම ධර්මානුකූලව පැහැදිලි කරගන්න ඕන අපි. නැත්නම් අපිට තකපොදින් පිට වෙනවා. හරි මොට්ට පිහියක් අරගෙන ගිහිල්ලා ගහ කපන්න ගියොත් මොකද වෙන්නේ? ගහ කැපෙන්නේ නැහැ. එහෙනම් ඉස්ලාම් කරගන්න ඕනේ පිහිය මොහොත් තියාගන්න. ඒ වගේ විසිරෙන හිතකින් පංචපාදාන ස්කන්ධය අවබෝධ කරගන්න පුළුවන් නෑ. ඇත්තටම මම කිව්ව දැන් මම කිව්ව නේද කාරණා ටිකක්. අපි පංච උපාදානස්කන්ධයේ යම් යම් සියලු සම්පූර්ණ ලක්ෂණ නෙවෙයි මේ මං කියව මේ කාලය ඇතුළත ඉතාම කෙටියෙන් සංක්ෂිප්ත සරල සාරාංශයක් කියනවා කියලා. දැන් මම මේ කියපු හැම දෙයක්ම මේ ඇතුළම සිද්ධ වෙන දේවල්ද නැද්ද? කය ගැන දේවල් වගේ මම කිව්වා. ඔය පැත්ත වෙන දේවල්ද නැද්ද? වේදනාව ගැන දේවල් වගේ කිව්වා. ඔය පැත්ත වෙන දේවල්ද නැද්ද? ඉතින් මේ තමන් ළඟ තිබ්බ දේ තමන් දන්නේ නැතුව ඉඳලා තියෙනවා. මම අමුතුයක් කිව්වේ නෑ. නේද? මොකද ඒවා දැනෙන්නේ නැත්තේ. මොකද ඒවා දැනෙන්නේ නැත්තේ. මම ඊට පස්සේ කියනවා එහෙනම් වේදනාව අනිත්‍යයි කියන සිහියෙන්ම අදිනමින්ද වේදනාව අනිත්‍යයි කියලා කිව්වොත් නැත්නම් සැප වේදනාව මහ දුක් ගොඩක් ඇති කරනවා කියන සිහියෙන්ම හිටියොත් අන්න පුළුවන් තමයි මේ ජීවිතේ අකුසල් එන්නේ නැතුව ඉවත් වෙන්න නේද මම එහෙම ඉන්න කියලා කියනවා ඉන්න පුළුවන් නම් අර එක කමඨහනක්වත් ඕන වෙන්නේ නැහැ ඕන වෙන්නේ නැහැ අර එක කමඨහනක්වත් ඕන වෙන්නේ නැහැ එහෙමනම් ඍජුවම වේදනාවේහි අනිත්‍ය ස්වභාවය අත්දකින්න පුළුවන් වෙනවා මේක අත්දකින්න ඕන දෙයක් මේක දැක ගන්න ඕන දෙයක්. යමක් දැක ගන්න නම් යමක් තේරුම් ගන්න නම් තමන්ගේ තුල තියෙන දේ තමන් අත්දකින්න නම් ඒ ඒ අත්දැකිය යුතු දේ කෙරෙහි එක අරමුණකින් බොහෝ වෙලාවක් වාසය කරන්න ඕනේ. ගමක චිත්‍රයක් ලස්සනට කවුරුරි ඇඳලා මේ චිත්‍රය දිහා එකපාරටම බලපුවාම කවුරුරි එහොත් අපිට මොකද්ද රූපේ කියලා අපි කියන ගාම චිත්තයක් කියලා. හැබැයි මේක දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉතියම අපිට පේන්නේ කරත්තයක් යනවා කියලා. කරත්තේ පල්ලෙන් මොනවයි වැටලා දින හදලා තියෙනවා. කුරුල්ලේ ගෙන හදලා තියෙනවා. නේද? ඔන්න කරත්තේ රෝගිරගේ තාපල ගස් වගේ පොඩි වෙලා දින හදලා තියෙනවා. මේ වගේ කුංචි කුංචි දේවල් චිත්ත ශිල්පය ඇඳ කුංචි කුංචි දේවල් ඔක්කොම ටික අපිට තේරෙන්න පටන් ගන්නේ ඒක දිහාවට එක දිගට බලාගෙන හිටියොත් නැද්ද? එක ආරම්භකින් හිටියොත් නැද්ද? රූපේ දිහා බලාගෙන වෙන කල්පනාවක ඉන්නවා. අර එකක්වත් පේන්නේ නැහැ. හොඳයි. අන්න ඒ වගේ තමන් වගේම සිද්ධ වෙන මේ සිද්ධිය තමන් තුළින්ම දැක ගන්න නම් ඒ ඒකත්වයකටපත් වෙන විශ්ලෙන්නේ නැති හිතක උදව්ව ඕනද නැද්ද? මේ හිතෙන්ම හිත දැනගන්නයි මම කරලා තියෙන්නේ. හරිම අපහසු කරනවා. වෙන කෙනෙකුට කියලා කරගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒක කරගන්න බෑ. මේක කරගන්න වෙන්නේ මේකෙන්ම. එහෙනම් මේකම සංකල්ප කරන්න. මහා වේගෙන් විසිරෙන මේ හිත ආන්ගේ විසිරීම අඩු කර කර අඩු කර කර අඩු කර කර එනවා. බලන්න තුනන්නේ. ඔය හැම කමතහනකම මොනියම් ආකාරයක හරි සතරසතිපට්ඨානයේ කියලා පවතනවර දැන් බලමු අපි ආනාපාන සතිය ගත්තා. නැත්නම් දෙවියන් දෙන ඉරියාපත කර නැත්නම් ඊළඟට තියෙන සම්පද සත්සම්පංජ සති සම්පදානයේ පිළිබඳ තියෙන කමරහන ගත්තා. නැත්නම් ධර්ම අනුසාරය ගත්තා. නැත්නම් පිළිකුල් කමරහන ගත්තා. හරිද? මේ හැම කමරහනක්ම ආරම්භ කරන්න ඉස්සෙල්ලා කමරහන ඉස්තර කරනවා ඊළඟට කියනවා ඉතිහාසයක් කරනවා කාය පිළිබඳව නම් කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. හරිද? ඔන්න බලන්න තමන්ගේ වශයෙන් ඉස්සර බලන්න කියනවා අනුන්ගේ වශයෙන් ඊළඟ බලන්න කියනවා තමන්ගේ සහ අනුන්ගේ දෙකම වශයෙන් ඊළඟ බලන්න කියනවා. එන්න ඒ විදිහට අවශ්‍ය කරන හැඟීම් මාත්‍රේ එකතුනාට පස්සේ තියෙනවා කර්ම කමකටම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විරති වය ධම්මානුපස්සීවා කායස්මින් විරති මේ ඇතිවීම සහ නැතිවීම මෙහි කරන්න කියලා ඒකත් ඉවරනාට පස්සේ කියනවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විරති හරිද මේක ඔක්කොම අරගෙන පිළිවත් මේ සිද්ධ වෙන වැඩ පිළිවෙල සිද්ධ වෙන අපි හිතමු පෙරේරයක් කියලා හරිද අපිට ඕනේ සියුම්ව පිළිසලා ගන්න. මොන හරි දෙයක් කරලා. වංගිරිනා කොටලා කොටලා ඉස්සලා කරනවා. නේද? අරලා මොකද කරන්නේ? ලොකු ලොකු දරක් දාලා බලනවා. ලොකු ලොකු කැලටි කරා ආය පොඩි කරනවා. ඊළඟට හැලිච්ච ඒවා වගේ ආය කුඩු කරනවා. කුඩු කරගෙන අන්තිම සියුම්ම හේගේ අනන්නේ අනුදිනට. නේද? ආන්නේ වගේ මේ බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ ඒ දැක් පරිහෙරේ වැඩ පිළිවෙලක් තියෙනවනේ. පෙරහැරේ වැඩ කියලා නම් එකක්. හලලා ලොකු ඒවා ඉතුරු කරලා පොඩි ඒවා හදනවා. ඊට පස්සේ ඒවා වගේ නායකුරු කරලා ඉතත් එකේ පොඩි එකේ හදනවා. ආන්ගේ වගේ පෙරහැරයක් ගැන. ඒ කියන්නේ මේ එක්තරා ක්‍රමවේදයක්, එක්තරා වැඩ පිළිවෙලක්. ගැන මේ සතිපට්ඨාන දේශනාවේ හැම කමකටම තියෙනවා. මේක තමයි නිර්ණායකය. මේක තමයි මූල ධර්මය. මේක තමයි පියලිය කරන්නේ. හරිද? ඒ වචනේ සමහර අය භාවිතා කරන හිතනෝන්නේ තේරෙන්නේ නැහැ හරි? මේක තමයි මූල ධර්මය. මොකද්ද මූල ධර්මය? අත්තිකායෝති වා පනස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය කපිස්සති මත්තාය අනිශ්චිතවත විරති නැසකීච ලෝකේ උපාදිති කියන මේන්නේ වැඩ පිළිවෙල තමයි සතපක් තාමයේ වැඩ පිළිවෙල. හරිද? මෙවැනි දින හරි අපූර්ව ක්‍රමයක්. මොකද්ද මේ කියන්නේ? දැන් මේ කය ගැන කතා කරපු නිසා අපි කායෝප කියලා තියෙනවා කය ගැන කතා කරනකොට අපි වේදනාති කියලා තියෙනවා වේදනාව, අපි චිත්තේති, අපි ධම්මේති කියලා තියෙනවා චිත්ත සහ ධර්මයක් ගැන කතා කරන්නේ. දැන් අත්ති කායෝති කියලා තියෙන තැන අත්ති කායෝති වා 50 සති පච්චපට්ඨිතා හෝති. යම් කිසි කෙනෙක් මේ කය පිළිබඳ යම් සිහියක් පවත්වා ගන්නේ නම් අතිකායසුවා අනසති පටිපට්ඨාවෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය ඒක අනාගතයේ ඇතිවෙන නුවණකට සහ සිහියකට හේතු වෙනවා මේ කියන්නේ මොකද්ද පවත්වා ගන්නා වූ සිහිය තවත් සිහියකට හේතු වෙනවා සිහියෙන් සිහිය සිහියෙන් සිහිය උපදිනවා කියන එක හරි මට ඕන විදිහට නෙවෙයි හොඳට බලන්න සිහිය පාවිච්චි කරනවා ඊළඟ සිහිය උපදවා ගන්න දැන් ඉපදිච්ච සිහිය පාවිච්චි කරනවා ඊළඟ සිහිය උපදවා ගන්න හැබැයි මේ සිහිය පාවිච්චි කරලා ඊළඟ සිහිය උපදවා ගන්න නම් මේ සිහිය මොකද කරගන්න ඕනේ පවත්වා ගන්න ඕනේ අර මේක සම්පූර්ණ මනසත් එක්ක යන ඉතාම ප්‍රායෝගික වැඩ පිළිවෙලක්. හරිද? යම් සිහියක් ඉපදුනාද ඒක ප්‍රාථමික සිහියක් වෙන්න පුළුවන්. හරි? ප්‍රාථමික උනත් ඒක සිහියක්. මාර්ගයට කියලා කියන්නේ මේ මේ ඉපදිච්ච මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාභූත ස්වરૂපය දැක ගැනීම ඒකත් සිහියක දෙනවා. ඒකත් සිහිය ඉපදුණා. හැබැයි ඒ සිහිය ඉපදුනාද ආය ආපහු යන්නේ? ආය ආපහු යන්නේ නැහැ. හරි? අන්න එතෙන් දෙනකම් මේ සිහිය වර්ධනය කරගන්න ඕනේ. ආන්ගේ වර්ධනය කරගෙන යන සිහිය හැදෙන්නේ කොහොමද? යම් සිහියක් උපදවාගෙන ඒක පාස්ථාගත යුතුයි. ඒක හේතු වෙනවා ඊළඟ නුවණට සහ තවත් සිහියකට. අත්තිකායෝ කිවා පනසසති පච්චපට්ඨිතා හෝති මේ කය පිළිබඳ ඇති කරගත්තා වූ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා යාවදේව ඥාන මත්තාය පටිච්චසති මත්තාය ඉදිරියේ ඉගෙන නුවණකට සහ සීලයට හරි සහ යාවදේව ඥාන මත්තාය පටිච්චසති මත්තාය අනිශ්චිතෝ ච විහෙරති යච කිංච ලෝකේ පාදති අරසිය පවත්වා ගැනීම හේතු වෙනවා අනිත්‍යතර වාසය කිරීමට සහ නොවේ කිසිවක් උපාදානය නොකරගන්න. කොහොමද බලන්න? දැන් අපි මේ මූල ධර්මය එක කමඨහනකට යොදා ගනිමින් ඉදිරියට අරගෙන යන්න. හරිද? එතකොට සාමාන්‍ය ෘචිකත්වයක් තියෙන ඕනෑම කමඨහන වර්ධනය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ මූල ධර්මයේ හැබැයි ගුරුකම කියලා ගන්න හරිද? මම ඒක කලින් කිව්වේ දැනගෙන යන ගමනක් නෙවෙයි. අනිශ්චිතව විරදී කියන්නේ සංහා දෘෂ්ටි මාන්නයන්ගෙන් අනිශ්චිත වාසය කිරීම. නැතිපීති ලෝකේ උපාදේ කියන්නේ දෙවෙනි කිසිවක් උපාදානය නොකරගන්නින් කියලා. කොයි වගේ කොන්දේසියක් තුලද මේ ටික වෙන්නේ කියලා බලන්න. මම මේක පැහැදිලිව කරන්න පුළුවන් දේශම කවදාහක් තමයි ගන්න. මොකද හැම දෙයක්ම තියෙන එකක්. ඒතකොට අනිත් ඒවා මේකට සම්බන්ධ කරගන්න පුළුවන් අනුපාඩුවක් නැතිව. ඒ නිසා අපි ගන්නවා මේ වෙලාවේ උද්දානපාල සලාදෝකේ සමත්තකා තතපරියන්තම් පුරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චේති. මොකද මේක කියලා වැඩි හින්දා. හරිද? ඒකට ඕන කමටහනකට මේ මූල ධර්මයේ ගලපන්නයි මම හදන්නේ මේ කමටහනගෙන නැත්නම් මේ අතෝ මේ කමටහන වුණා අහලා ඉන්න. හරිද? මූල ධර්මයේ ගලපන්න යන්නේ කාරණා. මොකද මූල ධර්මයේ අති කායෝතුවා 56 අද වශයෙන් විවේක. හොඳයි. දැන් බලමු කොහොමද? බුදුරජාන් වහන්සේ දේශනා කළා පින්වත්නි මේ කය පිළිබඳ নানা ප්‍රකාරස්ස අසුචියෙන් මේ කය පිළිබඳ තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂා කරන්න. ඊට බලද්දී කියලා. අර ඒක මුද්දපාල දලා ආරෝග්‍ය සම්පත කාර්යලා තියෙන්නේ. ඊට පස්සේ මේක උදාහරණයක් දේශනා කරනවා. කරන විදිහ. කරන විදිහේ උදාහරණය <clears throat> ධාන්‍ය පිරිමල්ලක් අරගෙන මේකු මේක ආකාරයේ ධාන්‍ය වර්ග වලින් පිරිච්ච මල්ලක් අරගෙන දෙපැත්තෙන් කට බැඳලා තියෙන මේක ලහන්න. මේක ලහලා මේ දීය මේ නෑර මේ මුංගල මේ සහල් කියලා මේ කරන්නේ. ආන්ගේ වෙන් කරනවා වාගේ තමන්ගේ මේ ශරීරය අරගෙන කොටස් වලට වෙන් කරන්න. හරිද? මේ කොටස් වලට වෙන් කරනකොට කොටස් ටිකක් දේශනා කරන්න ඉස්සෙල්ලා. කොහොමද? ඒකා ලෝමා නකා දන්තා තතු මන්තං නහාරු අට්ටි අටිමිද්දං වක්කං හදයන් වගේ. දැන් මේ බලන්න අර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කෙනාට වගේ තමයි මෙතනදී වෙන්නේ. මෙච්චර කල් කෙනෙක් හිතාගෙන හිටියා කේස කලාපය කියන දේ ඇහෙන් දකින්නකොට කනෙන් අහනකොට අද යම් විදිහකට ශරීරයක ස්පර්ශ වෙනකොට මේ ගැන ඇතිවෙච්ච අදහස තමයි මොකද්ද අර කියන්නේ ඒක කල්යාණය යහපත් දෙයක් කියන සංඥාව උපදිනවා ඒ පිළිබඳ අනුබලන්නේ නම් කෙනෙක් තුළ කේස් රෝග ගැන ඇති වෙන්නේ කේස කල්යාණ කියන සංඥාව. ඒක යහපත් දෙයක්. හැම ගැන සවි කල්යාණ කියන සංකල්පයක් ඉන්නේ අදහසක් ඉන්නේ. දත් ගැන දාන්ත කල්යාණ කියලා අද එන්නේ ඒවා එහෙනම් මට පේන්නේ හැටියට ඔන්න එන සංඥාවක් වෙන්නේ. දැන් මේ සංඥාව නිවැරදිද කියලා බලාගන්න තමයි මේ හදන්නේ. මේක වැරදිච්ච තැන හැදීම. හරි මම කලින් කියන්නේ වැරදිච්ච තැන හැදීමයි. සිහිය උපද්දවා ගැනීමයි. දැන් මේ දාස්සා තුනේ දස් ගැනගත්තු පැහැදිලි කරන්න පහසෙන් තමයි ටිකක්. දාස්සා කියලා අරගෙන දැන් මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරනකොට දැන් අර වී මෑ මුම් මෙනෙහි කරන්න කියහම මේවා වෙන් කරගත්තේ කොහොමද? පාඩෙන්ම සමහර ඒවා වෙන් කරන්න පුළුවන්. නේද? පාඩෙන් වෙන වෙන් කරන්න පුළුවන් ආ පාඩෙන් වෙන් කරන්න ඕනේ පාඩෙන් වෙන් කරන්න. ඊළඟට සමහර ඒවා පාටෙන් විතරක් වෙන් කරන්න බෑ. ඒක වගේ. පාට එක වගේ හැබැයි හැඩේ වෙනවා. සායන හැඩෙන් සමහර ඒවා වෙනවා. සමහර ඒවා හැඩෙන් වෙන් කරන්න බෑ පාටෙන් වෙන් කරන්න. ගන්ධයෙන් වෙන් කරනවා. හැදිලා තියෙන මොනවද කියලා ඒ ආකාරවලින් වෙන් කරනවා. නේද? ආන් ඒ වගේ මේ ශරීරය වෙන් කරනවා. එහෙනම් ඉස්සෙල්ලාම දත් කියලා ගත්තාම පාට වර්ණ වර්ණ සංතාන ගන්ධේහි ආසයෝකාසතෝ තත. හරි ඒ කියන්නේ වර්ණ සතහන් ගන්ධ ආශ්‍රය කරපු දේ සහ ඊටි තන වශයෙන් බල බල බල බල මේවා වේ කරන්න කියලා සඳහන් කරා. දැන් බලන්න සිද්ධ වෙන දේ දඩක් කියලා ගන්න වර්ණ දත් මොන පාටද? දත් මොන පාටද? දැන් දන්නවා හොඳට ආය නම ගන්නෑ නේද? මම මේක අහලා තියෙනවානේ. දස්මන පාට දෙවිලා හුඟක් අය කියන්නේ සුදු පාටයි කියලා. හැබැයි හුඟක් වෙලාවට හුව තමයි දැක්කේ මොන පාටද කියලා සුදු පාටයි කියන්නේ. ඒ කියන්නේ සුදුදවත් කියන්නේ නැද්ද? නේද? අව පාටයි, ඉලිකුල් පාටයි. මොකද දන්නවයි මන්නඩිය බලලා. නේ? අන්න ඒකින්ද මේ දස් හරි මොනවා හරි එක කොටසක් ගත්තාම පින්නත් මේ මෙනෙහි කරන්න කියලා පිළිස්සන්න කියලා කිව්වම අපේ ඇත්ත ලොකු වැරද්දක් කරගන්නවා. ඒ තමයි දන්තා දන්තා කියවම අර දන්සල්ලාගාරවල ඉස්සරහා තියෙන ඒ දත් පහලක් වගේ එකක් ඉස්සරහින් මවාගෙන දන්තා දන්තා දන්තා කියලා හිත තියාගන්න කොහෙද? තමන්ගේ දත් පහල්ලේ. තමන්ගේ දත් පහල්ලේ හිත යොමු කරගෙන ඒක පිළිස්සන්න ඕනේ. ඒක ඉතිස්සන්නේ කොහොමද දාන්නේ බලන්න මේකයි බලන්න. මේකයි නිබඳ කියන්නේ. මේ කොහෙවත් තියෙන කැලේ ඉස්සරහින් ගියත් යන්නේ නෙමෙයි. ඒක මේක නිහඬ. මේක නිහඬ කියන තමන්ගේ දත්වහල්ලේ හිත තියාගෙන පාඩක ඉස්සනවා. ඒක නම් හරියන්නේ නැහැ. ඕන මෙන්න ඉන්නේ පටන් ගන්න. මේක මේක හරියන්නේ ඒකේ පාඩ හොඳ නෑ. ඒක හැදේ හැදේ කියන්නේ සතහන. දැන් අපිටම යම් තැනක තියෙනවා අර හැමදාම කියන්නේ කේක් උඩ අයිසින් වලින් හදලා දෙනවා මල්. ඒකදී මල් හැදේ නිසා අයිසින් ඒ මල් හැදේ නිසා මල් නෙවෙයි. ඒවා අයිසින්. නේද? හොඳයි කේක් උඩ ඒ අයිසින් අරගෙන දස්වහලක හැඩයක් හදුවා. අප්‍රසන්න හැඟීමක් උපදින දකින්නයි. නේද? එහෙනම් අන්න යාට වැටෙන්න පටන් ගන්නවා දැන් මේක මගේ මේ දස්වල හැදේ අන්න යාට ප්‍රිය උපදවන එකක් මේ ඉස්ත්‍රි උපදන එක මේ ඉස්ත්‍රි උපදන එකක් නෙවෙයි. ඒක අන් අයට පිළිකුල් උපදවන හැඩයක්. පිළිකුල් උපදවන පාඩක්. ගන්ධ අර සැකේ නැද්ද ජීවත් වෙන්නේ? එහෙනම් ආයෙ කියන්න දෙයක් නැහැ. නේද? ඈ විශ්වාසවන්ත අයගෙන් දැනෙන් දැනේ අහනවා. මොකද? මොකද අහන්නේ? මගේ කට ගල වෙනවද කියලා. හැමෝගෙම අහන්නත් බෑ නේද? ඒ මොකද මේක ගමයි කියන අපි දන්නවා. එහෙනම් මේකේ කට ඇරියොත් අන්නයට පිළිකුල් උපදවන දෙයක් මේක දාස්තික් කියන්නේ. නේද? හැදලා තියෙන්නේ මේ මස් නහර ආදී. පිය තැන සේමන සොටු කොල් කෙල දත් පහට ආදී ශ්‍රේණ මේ දාස්තික කියන්නේ පිළිකුල් දෙයක්. මෙයා මොකද කරන්නේ මේක මෙහෙ කරනවා. මේක මෙහෙ කරනවා. හිතෙන් දකිනවා. හිතෙන් දකිනකොට ඔන්න බලන්න. හිතෙන් මේක දැක්ක හින්දා කණ්ණාඩිය ළඟට කියලා වෙනදා බලනකොට වගේ නෙවෙයි මේකලේ ගිහිල්ලා බලනකොට එයාට එන්නේ සුභ හැඟීමක්ද අසුභ හැඟීමක්ද ඒක ආවේ එන්න දෙයක් තියෙන හින්දා ඒක කරලා ඇති කියන්නේ කියන්නේ එන්නේ නැහැ හරිද ඒක කරලා ඇති කියන්නේ කියන්නේ හැබැයි ඕක එක් දැන් මේ අහගත්ත පස්සේ ඉන්න ගැටේ. දැන් මේ අහගත්ත පස්සේ ගෙදර ගියාම ඒක නෑ ඇයි යමක් නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහි කරපුවාමයි ඒක පිළිබඳ අපිට ඇතිවන්නා වූ හැඟීම ප්‍රබල වෙන්නේ යම් හැඟීමක් ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න නැగిලා එන්නේ ප්‍රබල හැඟීමයි ඒක අපේ හිතේ ස්වභාවයක්ද නැද්ද? නේද? දැන් තරහකාරයෙක් ඉස්සරහට ගින්න තව තරහකාරයෙක් මෙතන. තරහට එක්කම තරහ වෙනි. මේ දෙන්නව දැක්කම වැඩිම අවධානය යන්නේ අර පැත්තට. නේද? වෙලාවකට කාට හරි ගහන්න ඕනේ කියලා හිතනවා. ආයෙ වෙලාවට හිතනවා නෑ නෑ නෑ නෑ ගහින්න ඕනේ කියලා. හොඳ නෑනේ පවුනේ හිතනවා. ක්‍රියාත්මක භාවයට යන්නේ වැඩියෙන් ප්‍රබල දෙයක්. ගහන්න ඕනේ කියන එක ප්‍රබල වුණොත් ඒක ක්‍රියාත්මක වෙනවා ගහන්න නැතුව ඉන්න ඕන කියන එක ප්‍රබල වුණා ඒක ක්‍රියාත්මක වෙනවා එහෙම නේද එහෙනම් ප්‍රබලමය තමයි ඔන්න හැම වෙලේම අපිට යන්නේ දැන් කෙනෙක් ওই භාවනාව කරගෙන යනකොට දාස් ගැන ලේ ගැන මස් ගැන සෙන් ගැන සොටු ගැන ඔය විදිහට මෙහි කරනවා ඒ කරන ඔක්කොම කියන්නේ අපිට ඒකට කාලෙ මදි නේද දැන් ධර්මයෙන් මෙහි කරගෙන යනකොට එයාට මම කියනවා අසිහියෙන් හිටිය කෙනාට 100ක් ඉපදුනා කියලා. මොකද කියන්නේ? දැන් විස්තර කරනවා කියන්නේ මගේ ධර්තික ලෝකෙට ක්‍රියායි කියලා. හැබැයි දැන් මට තේරෙනවා මේක ලෝකෙට නෑ කියලා. ඊළඟට ඔන්න මෙයා සමගැන මෙහි කරගෙන යනවා. සමගැන මෙහි කරගෙන යනකොට මොකද කරන්න ඕනේ? උඩින් නම් පල්ලෙහා දක්වාම බොහොම වටිනවා සමගැන මෙහි කිරීම. මත්යන් මෙහි කිරීම. මොකද දස් වගේ කෙස් වගේ නෙවෙයි ශරීරයේ පුරාවට තියෙන දේවල් නිසා. අම කියන එක නම් හොඳටම මෙහෙ කරන්න ඕන. වර්ණ වශයෙන්, සතරන් වශයෙන්, ගන්ධ වශයෙන් මෙහෙ කරන්න ඕන. මොකද සමත් එක්ක තමයි වැඩිම උපාදාන වලට හේතු වෙලා තියෙන්නේ. දැන් සම ගැන කියනකොට මතක් වෙන්නේ මූණමයි වැඩිපුර. නේද? නැත්නම් මේ පේන්න තියෙන අත්අකුල් විතරයි. භාවනා කරන කෙනා එහෙම කරලා බෑ. අජ්ජත්තිකව ඉහළින්නම් පහළ දක්වාම මේ සමේ ස්වභාවය සටහන් ගන්ධ අර කිව්ව විදිහට මෙනෙහි කරා යනවා. මෙනෙහි කරා යනකොට එයාට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා. රෝගියෙක් පොරෝපු ඇඳ ඇතිරිල්ලක් එක තැන් වෙලා ඉන්න රෝගියෙක් පොරෝපු ඇඳ ඇතිරිල්ලක සෙම වැටිලා, කෙල වැටිලා, මල මුත්‍රා වැටිලා, නොයෙකුත් ගන්ධ නේද? ඒ වගේ එකක් මෙහෙම අපි ඇඟට දැම්මොත් අප්‍රසන්නද නැද්ද? ආන් ඒ වගේද නැද්ද මේ උපතින් හම්බෙලා තියෙන වෙද්ද? නේද? අන්න ඒ බව Tamanට වෙන්න මේක ඉතා පිළිකුලයි මේක ඉතා පිළිකුලයි කියලා. මේ සම කියන එක ඉතාම පිළිකුල් දෙයක්. කොයි තැන වුණත් හැම වෙලේම මොනවද? නේද? දහඩිය, මේද, උරුණු තෙල්, කුණු ඇඹරෙන ගතිය, ගඳ, ඉතින් සෙවල ගතිය තියෙන හැමක් නේද? තමන්ගේ හැම ගැන හොඳට මෙනෙහි කරනවා විදිහට මෙනෙහි කරනකොට ඔන්න සිහියක් උපදිනවා. මේ හැමනම් ඊටාම අපිරිසිදු ඊටාම පිළිකුල් දුගඳ අසාර අසුබ දෙයක් කියලා හැඟීමක් උපදිනවා පින්වත්නි. මෙච්චර කල් හිතාගෙන හිටියා මගේ මේ හැම අන් අයට නේද? මගේ මේ හැම අන් අයට ප්‍රසාද ජනක කියලා මේක නැති වෙනවා. නමුත් බාධා වෙන ප්‍රබල සිතුවිල්ලක් එනවා. මේක හුඟක් අය ඉස්මතු කරගන්නේ නැහැ මේ සිතුවිල්ල ඔය භාවනාව කරන්න යනාට බාධා වෙන ලොකු සිතුවිල්ලක් එනවා. විශේෂයෙන් ඔය හැමගෙන මෙනෙහි කරන වෙලාවම ගන්නකො මම මේක පැහැදිලි කරන්න. මගේ මේ හැම පිළිකුල්ය මගේ මේ ශරීරයේ පිළිකුල්ය කියලා හැඩේනවත් එක්ක බාධා වෙන එක දෙයක් තමයි. එහෙනම් මොකද අර අර කට්ටිය අහවල් අහවල් අය සරෙන් සරේ සරෙන් සරේ මට කියන්නේ ලස්සනයි හොඳයි හැම පැහැපත් එක එක වගේ කිය මාව වර්ණනා කරන්නේ ඇයි එහෙනම් මේ කමටහන බොරුද කියලා Tamanට ලොකු අකුසලයකින් බාධාවක් වෙනවා වැරදීමකින් බාධාවක් වෙනවා ඒ වෙලාවට කොහොමද ඒක හිතන්න වෙන්නේ තව ටිකක් එහාට කමටහන යනකොට හොඳටම ඔක තේරෙනවා නමුත් ධර්ම කියලා තියන්නා ඉස්සෙල්ලා කිව්වා මම පාරේ යනකොට අසුචි ගොඩක් තියෙනවා අපිට නම් හරීම අප්‍රසන්නයි හැබැයි ඌරටයි ඊරිටයි ඌරු පැටවුන්ටයි මේ අසුචි ගොඩ ප්‍රසන්නව දැනෙනවා. ඒක සංඥා විපල්ලාසයක්. ඒක සංඥාව වැරදීමක්. හරිද? සංඥාවත් එක්කම උපදින එහි රසය විඳින වේදනාව නැත්නම් ඒ හඳුනා ගැනීම තුළ එයාට ඇති වෙන්නේ වැරදි වැරදි වැරදි සංඥාවක් වැරදි හඳුනා ගැනීමක්. එතකොට අන්න ඒ වැරදිච්ච කෙනෙක් තමයි එහෙනම් මේකට ලස්සනයි සුවයි මිහිරි සුන්දරයි මధుරයි කියලා තියෙන්නේ වැරදිච්ච කෙනෙක් නේද වැරදිච්ච අය නම් කියනවා මේකට ලස්සනයි මිහිරි කියලා අන්න ඒ හැඟීම උපදවා ගන්න භාවනාව කරන්නේ නැත්තම් එහෙම මේකට බාධාවල් උපදිනවා දැන් ඔන්න හැම හැම ආදී මේ ශරීර කොටස් ගැන ওই විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා දැන් අර පින්නත්නේ අපි යනවා පාසලකට. මේ පාසල ගැන අපි හරියට මොකුත් දන්නේ නැහැ. අපි තාම හිතේ පාසලේ ළමයි ඔක්කොම ඉතාලම හොඳයි කියලා. අපි යන්නේ ළමයිව පරීක්ෂා කරන්න. අපිටම පාසලේ ළමයින්ට ඉංග්‍රීසි පුළුවන් කියලා තමයි අපි හිතාගෙන හිටියේ හැම ළමයෙකුටම. අපි කියලා පාසලේ එක ළමයෙක් එක්ක කතා කරනවා. 1000ක් විතර ඉන්නවා කියන්නේ එක්කෙනෙක් එක්ක කතා කරනවා බෑ. දෙන්නෙක් එක්ක කතා කරනවා බෑ. 10 දෙනෙක් එක්ක කතා කරනවා බෑ. එක්කෙනෙක්වත් හම් වෙන කිසිම කෙනෙක් මේ වෙනකන් ඉංග්‍රීසි දන්නේ නැහැ හරියට කතා කරන්න බෑ. දැන් අපි 100ක් එක්ක විතර කතා කරා. දැන් පාසලේ 1000ක් විතර ඉන්නවා. දැන් අපිට මොකද හිතෙන්නේ? ආය වැඩක් නැහැ. ඔක්කොගෙම අහන්න දෙයක් නැහැ. මේ පාසලටම ඉංග්‍රීසි බෑ. ඔක්කොම එකට කරලා එක හැඟීමක් ඇති වෙනවා. එක හැඟීමක් ඇති වෙනවා නේද? ඔක්කොම එකතු වෙච්ච කලින් කරපු දේවල් ඔක්කොම එකතු වෙච්ච හේතු වෙච්ච එක හැඟීමක් උපදිනවා. අන්න ඒ වගේ කෙස්ලොම් නියද සම්මස්නහර 60 60 මිදුළු ආදී වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යද්දී මේ හැම මෙනෙහි කිරීමකදීම තමන්ගේ ශරීරයම පිළිකුල් කියන හැඟීමක් ටික ටික ටික ටික ටික ටික උපදිනවා. නේද? අන්තිමට මොකද වෙන්නේ? ඔකට තියෙනවා අටුවා ග්‍රන්ථවල හරි ලස්සන උපමාවක්. රතු මලක්, නිල් මලක්, කහ මලක් ආදි වශයෙන් පාට පාට මල් අරගෙන කවුරු හරි නූලකට අමුණනවා. අමුණල අමුණනකොට රතු මල ගද්දි රතුයි මල, නිල් මල කියන සංඥාව උපදින්නේ. හැබැයි මේක ඇවෙනුවට පස්සේ මේ ඔක්කොම එකට දකිනකොට කෙනෙකුට ඇති වෙන අදහස මොකද්ද? මල් මාලයක් කියන අදහස. හරිද? ඒ වගේ වෙන් වෙන් වශයෙන් වෙන් වෙන් වශයෙන් මේ ශරීරයේ නොයේකුත් නොයේකුත් ස්ථාන පිළිබඳව ඒ දීලා තියෙන කොටස් පිළිබඳව යමෙක් මෙනෙහි කරගෙන යනකොට ඒ මෙනෙහි කිරීම එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා ඊට වැඩි ප්‍රබල හැඟීමක් හැම වාරයකම උපදිනවා නේද දැන් සමහර ඇත්තෝ මේ ලෝකේ ඉන්නවා අපි හිතමුකෝ කවුරු හරි ස්ත්‍රියක් කියලා. සමහර අය ඉන්නවා කේශ කලාපයන් පිළිබඳ ලොකු කැමැත්තක් තියෙන අය. ඒ කියන්නේ දිග කේශ කලඹක් කියලා නේද? ඒක ඒක කේශ කල්යාණය කියලා හිතාගෙන එහෙම එකක් පිළිබඳව තමන්ගේ පැත්තෙන් හදාගන්නත් උවමනාව තියෙනවා. අන් කේශ කලාප දැකලත් මොකද කරන්නේ? එයා ලොකු කැමැත්තක් උපදවාගෙන ඉන්නවා. මෙයාට මේ පිළිබඳ කැමැත්ත උපදිනවා. මේක පිළිකුල් වස්තුවක්. මේක ආහාරයට එකතු වුණොත් මේක අන්න අන්න මේකට කවුරු හරි කැමති කියනවනම් ඒ වැරදිච්ච කෙනෙක් කියලා එයාට දැන් තේරෙනවා. එයාට දැන් මේ සිහිය ඉපදිලා. එයා මීට කලින් නම් දර්ශනීය කෙස් කලඹක් දැක්කහම ඒ පිළිබඳ සතුට උපදවා ගන්නවා. නැවත හැරි හැරි බලනවා. ඒකින්ද වේදනාව උපදවා ගන්නවා. අනේ මට නෑනේ කියලා පස්තත්තාප උපදවා ගන්නවා. තමන්ගේ කේශ කලාපයක් කොහොම හරි ඒ ක්‍රමයට දැන්ව තියෙන්නේ නේද මොනවද විලාසිතා කියලා ඉන්නේ දැකලා තියෙන තරුණ අය අතරේ මොකද වෙන්නේ? කවුරු හරි නළුවෙක් හරි ගායකයෙක් හරි නේද? මොකක් හරි හැඩයකට ඉරක් ගහලා තිබ්බොත් ඒ ඉර යනවා හැමතැනම. මොකද අරක දැක සතුට ඉපදුනා නේද? ඒ සතුට ඉපදිච්ච හින්දා නැවත නැවත බැලුවා. නැවත නැවත බැලුවට පස්සේ මේක ඒ විදිහට මේ ඒ කියන්නේ ඒ ඒ කේස කලාපය පිළිබඳ ඇතිවන්නා වූ තණ්හාව. හරිද? දැන් ඔය සිහිය ඉපදිලා තියෙන කෙනෙකුට මොකක්ද දැන් මේ ඉපදිච්ච සිහිය මේක පිළිකුල් දෙයක්. මේක අන් අයට අප්‍රසන්න දෙයක් කියලා අන්න බලන්න. අර කේස කලාපය දැක්කහම තණ්හාවක් හෝ ඒක නිවැරදිම දෙයක් ඒක ලෝකය ප්‍රිය කරන දෙයක් කියලා දෘෂ්ටියක් හෝ ඒ කේස කලාපය උසස් දෙයක් කියලා හෝ ඒ කියන්නේ මාන්නයක් මිම්මක් තණ්හාවක් කියන්නේ අම්මේ ඒක කොච්චර හොඳද මට තිබ්බනම් හොඳයි කියලා සතුටක් ඇති වෙන ස්වභාවය. හරිද? දෘෂ්ටිය කියලා කියන්නේ ඒක තමයි උසස්ම ක්‍රමය, ඒක තමයි ලස්සනම ක්‍රමය, ඒක තමයි ලෝකය පිළිගන්න ක්‍රමය කියලා. ඊළඟට ඒක තමයි ඒක අරකට වැඩිය හොඳයි කියලා ඒ සංසන්දනය කරන කිරීමක් හෝ මොකක්වත් ඇති වෙන්නේ නෑ නේද? ඔය කියන මෙනෙහි කිරීම කරලා සිහිය තියනවනේ. නේද? අන්න ඒකට කියනවා අනිශ්චිතව වාසය කරනවා කියලා. තණ්හා, දෘෂ්ටි, මාන්න වලින් අනිශ්චිතව වාසය කරනවා අර කෙස් කලාපය කෙරෙහි. හැබැයි ඒක කරගන්න නම් අර ඇතිවෙච්ච හැඟීම අර ලස්සනම කෙස් කලඹ දකිද්දි තියෙන්න ඕනද නැද්ද? අන්න ඒක තියෙන්න නම් මේ මෙනෙහි කිරීම වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා තියෙන්න ඕනේ. හරිද? මෙනෙහි කිරීම වැඩි වෙන්න වැඩි වෙන්න හැඟීම් ප්‍රබල වෙනවා හැඟීම් ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ඒක මතක් වෙන වාර ගන්න ඒක පවතින වාර ගන්න වැඩි වෙනවා මේ බලන්න අකුසලයෙන් ගන්න උදාහරණය යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට ගැන මෙනෙහි කරන්න පටන් ගන්නවා සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා කෙනෙක් කෙරෙහි ආදරයක් ඇති කර ගන්නවා ශරීරයක් කෙරෙහි කියන්නකෝ එයා මොකද කරන්නේ ආදරය වැඩි වැඩි වෙන්න මොනව කරන්න කියලාද මෙනෙහි කරන්න කියලා තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන්ම කැමැත්තෙන් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා දැන් උපරිම වශයෙන් හැඟීමක් හැදෙනවා, තණ්හා හැඟීමක්, ආදර හැඟීමක් හට ගන්නවා. එවැනි තත්යකට හිතක්පත් වුණාට පස්සේ පින්නත් නේ මං කියනවා මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් කියලා. මොකද කියන්නේ? තමන්ගේ මනස ගැන නේද අතීත අතීතයේ අකුසලයක් එක්ක ක්‍රියාත්මක කරපු කාලය ගැන මෙනෙහි කරලා බලන්න. මතක් වෙන්නේ නැති වෙලාවක් කණ්ඩ ගියත් බොණ්ඩ ගියත් නාන්න ගියත් නිදා ගන්න ගියත් මොනවා කරන්න ගියත් මෙන්න හැම වෙලේම ඒක ප්‍රබලව ප්‍රබලව මතක් වෙන්න පටන් ගන්නවා. ඒ මොනවා කරලාද? මෙනෙහි කරලා. එහෙනම් කේශ කලාපය ගැන එහි තියෙන යථාභූත ස්වરૂපය ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරපු කෙනාට පිළිකුල් හැඟීම ප්‍රබල කරගත්ත කෙනාට අසුබ හැඟීම ප්‍රබල කරගත්ත කෙනාට අන්න ඒ සිහිය ඉපදුනාට පස්සේ ඒ සිහිය පවත්වා ගැනීම සඳහා එයා මොකද කරන්න ඕන? නැවත නැවත මෙනෙහි කළ ප්‍රබල කරගන්න ඕනේ. ප්‍රබල කරගත්තට පස්සේ එයාගේ චින්තනය වෙනස් වෙලා. දැන් එයා අර වෙනදා දැක්ක ප්‍රබල කෙස් කලාපයක් දකිනකොට නේද වෙනදා දැක්ක සුවයි සුන්දරයි ප්‍රියයි කියලා මාන්නයක් උපදින උසස් කියලා ඇතිවෙච්ච හැඟීම වෙනුවට එයාට ඒක ඇති වෙන්නේ නැහැ.